රට බෙදන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැනේ. රටේ ආරක්ෂාව බාර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට. ඉතින් එතුමාට ගිහින් ඒ ජනාධිපතිතුමාට උදව් කරන්න පුළුවන් රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න කියලා මම කියන්න කැමතියි. ඒකට මේ වේදිකාවට එලා කෑ ගහන්න වැඩක් නැහැ. රට බෙදන්න යනවා, බෙදන්න යනවා, බෙදන්න යනවා කියලා. වෙන දේවල් කියන්න බැරි නිසානේ බංකොල පරණ කතා කිව්වේ. සන්දානේට මහින්ද කොට ගැනීමේ සැලැස්මක් මිස රට කොට ගැනීමේ සැලැස්මක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ ගොඩ වැඩි කිරීමට මිස රටාදන්ට ගැළපෙන සැලැස්මක් නැහැ. අනාගතයට සැලැස්මක් ඇති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි.